තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ සතිපට්ඨාන දේශනා මාලාවේ ඊළඟ දේශනය. අපි මේ වෙනකොට කතා කරමින් ඉන්නේ විපස්සනා උපක්ඛිලේශ ගැන. ඉතින් මේ දේශනා ධම්මානුපස්සනා කොටසේ ගොඩාක් එහාට ගිය දේශනා. ඉතින් අලුතෙන්ම මේ වහන යෝගියෙකුට මොකක්ද මේ කියලා හිතා ගන්න බැරි වෙයි අපබ්‍රංශ වගේ දැනෙයි. මොකක්ද මේ කියලා තේරුම් ගන්න නම් සතිපට්ඨාන සූත්‍ර දේශනාමාලාවේ මුල ඉඳලා අහගෙන එන්න අපි සම්පූර්ණ සතිපට්ඨාන සූත්‍රය මුල ඉඳලම විස්තර කරගෙන දේශනා කරලා ඇවිල්ලා තියෙනවා මේ ප්‍රායෝගිකව පුහුණු වෙන කෙනෙකුට ගැලපෙන විදිහට. නිකන් දැනුමක් ගන්න කෙනෙකුට නෙමෙයි. ඉතින් අද අපි ඉන්නේ ධම්මානුපස්සනා කොටසේ මේ විපස්සනා උපක්ඛිලේශ සම්බන්ධ කතා කරන කොටසේ අපි කලින් සඳහන් කරා විපස්සනා උපක්ඛිලේශ 10ක් තියෙනවා. යෝගාවචරයෝ මේකට අහු වෙනවා උපක්ඛිලේශ කියලා දන්නේ නැතුව. ඉතින් අපි කලින් වීඩියෝ එකේ පළවෙනි උපක්ඛිලේශයේ ආලෝක කියන එක ගැන කතා කරා. භාවනා කරද්දි මේ ආලෝක පේන එක සම්බන්ධයෙන්. දෙවැනි උපක්ඛිලේශය තමයි අද අද කතා කරන්නේ. ඒ තමයි ප්‍රීතිය. අපිට යෝගාවචරයේකට භාවනා කරද්දී ප්‍රීතිය කියලා එකක් එනවා. මේක එන්නේ භාවනා කරද්දී භාවනා අරමුණේ හොඳින් හිත පිහිටන වෙලාවල් එනවා. දැන් අපි කියලා දෙන්නේ පරයන්කේ නම් හුස්ම පිම්බීම හැකිලිම නැත්තම් සක්මන නැත්තම් එදිනෙදා වැඩක් කරද්දී මේ අරමුණත් එක්ක හොඳට හිත බදලා අල්ලන වෙලාවල් එනවා. අරමුණත් එක්ක අත නෑර හිත පිට යන්නේ නැතුව එක දිගට අරමුණේ හිත පිහිටන වෙලාවල් එනවා. එතකොට තමයි මේ ප්‍රීතිය කියන එක එළියට එන්නේ. හැබැයි මේ ප්‍රීතිය අර කලින් කියපු උපක්ඛිලේශය කියන්නේ ආලෝකයක් පහළ වීම නිසා එන එකක් නෙමෙයි මේ. ආලෝකය නිසා ඇතිවෙන දෙයක් නෙමෙයි. භාවනා කරනකොට හිත බොහොම සතුටින් ප්‍රබෝධමත්ව භාවනා අරමුණේ හිත අල්ලලා තියනවා. හිත කිඳා බහැලා තියනවා. ඒක හිතේ ස්වභාවයක්. නැවත නැවත නැවත නැවත අපි මේ පෙරහුරුව කරගෙන යනකොට භාවනා කරද්දී හිත හුරු වෙනවා. ටික ටික හුරු වෙනවා අරමුණත් එක්ක ඉන්න. එතකොට මේ අරමුණත් එක්ක ඉඳීදි තමයි මේ ප්‍රීතිය කියන එක එන්නේ. ඒක ආවට පස්සේ යෝගාවචරයන්ට මේක දැනෙන විදිහක් තියෙනවා. සමහර කෙනෙකුට ඇස් වලින් කඳුළු පනිනවා, කඳුළුවක් කෙරෙන්න ගන්නවා, තොල් වෙවුලනවා, ඇස් පිහාටු හෙල්ලෙනවා, ඇඟ හෙල්ලෙන්න සමහර වෙලාවට ඉඩ තියෙනවා. ඉතින් සමහර අය කමටහන් වාර්තා යොමු කරද්දී සමහර අය එහෙම යොමු කරලත් තිබුණා මට පහුගිය දවස්වලත්. මේවා මේ මේ ස්වභාවයන් හටගන්නේ මේ ප්‍රීතිය කියන ස්වභාවය නිසා. එතකොට ප්‍රීතිය නිසා දැන් මේ ප්‍රීතිය ආවට පස්සේ ගොඩාක් යෝගාවචරයෝ මේකට රැවටෙනවා. මේ කියන්නේ මේ ප්‍රීතිය වැරදි කියන එක නෙමෙයි. ඒ ප්‍රීතියට රැවටෙන එක තමයි උපක්ඛිලේසේ. එතකොට හිතන යෝගාවචරය මම දැන් හොඳට දියුණු වෙලා ඉන්නේ මට හොඳ සමාධියක් තියෙනවා මට ධානයක් ඇවිල්ලා තියෙනවා කියලා මේක අල්ලනවා තණ්හා දිට්ටි මානවලින්. ඉතින් අපි කලින් කිව්වා වගේ මේ උපක්ඛිලේශ 10 එක පිළිවෙලට අනුපිළිවෙලට එන්නේ නැහැ. දැන් අපි කලින් කියපු ආලෝකය ප්‍රීතිය මේ දෙක සමහරලාට දෙකෙන් එකක් එන්න පුළුවන් ආලෝකය අඩු වෙන්න පුළුවන් ප්‍රීතිය වැඩි වෙන්න පුළුවන් එහෙම එහෙම මේක අපිට කියන්න බෑ නිශ්චිත වශයෙන් මෙහෙම තමයි වෙන්නේ කියලා කොහොම වුණත් භාවනා කරන යෝගාවචරයන්ට මේ ප්‍රීතිය කියන එක එනවා එතකොට මේ ප්‍රීතිය කියන එක මේ විපස්සනා උපක්ඛිලේශයක් වුණු ප්‍රීතිය කියන එක එන්න පරයන්ක භාවනාවටම යන්න ඕනේ සමහරුන්ට සක්මන් භාවනාවේදීත් මේක එනවා. සක්මන් කරද්දී ආවහම එක දිගටම සක්මන අත නෑර කරගෙන යන්න හිතෙනවා. එයාට ඉඳ ගන්න පරයන්කට යන්න හිතෙන්නේ පරයන්කේ ඉද්දි මේ ප්‍රීතිය આવොත් එහෙම එයාට නැගිටලා සක්මනට යන්න කම්මැලි හිතෙනවා. සමහර යෝගින් ඉන්නවා එහෙම මට පරයන්කය තමයි හොඳ කියලා දිගටම පරයන්කේ ඉන්නව නෑ. ඒ උපක්ඛිලේශයකට සමහරට අහු වෙලා තියෙන්න පුළුවන්. ගුරුවරයා කිව්වට සමහරු පිළිගන්නෙත් නෑ. මට මතකයි අපි ලොකු සාංශේ අපි ඔය සතිපාසල් කරන කාලේ මේ එක ඔය තල තුනා වෙච්ච මිනිසුන්ගේ ඔළුවට මුල් බැහැලා තියෙන මූලධර්මනේ. ඉතින් ලොකු සායනාංශයේ මේ සක්මන පැයක් පරයන්කේ පැයක් විදියට කාලසටහන දාන. ඉතින් මේ මිනිස්සයා මේ ආස නැහැ. සක්මන් කරන්න. එයා එක දිගටම පරයන්කේ. ඉතින් ලොකු සාහිණාංශයෙන් ඊළඟට කමඨාන් සුද්ධ කරන්න ආව ලොකු සාහිණාංශ හොඳටම දොස් කියලා කියන දේ අහන්න නැති චරිතයක්. මේ ඔය මුරණ්ඩුකම තියාගෙන මේක ඉස්සරහට යන්න බෑ. ඇයි පරයන්කය කරලා ඉවරලා සක්මන තියෙන වෙලාවේ සක්මනට නොගියේ. එතකොට එයා ඒකට නිදහසට කාරණා ගොඩාක් කියනවා. ඒ කියන්නේ උපක්ඛිලේශයට අහුවෙලා ගුරුවරයා කියන එක බාර ගන්න කැමති නැහැ. ඉතින් මේ සම මේක දැන් මේ භාවනා කරද්දි විතරක් නෙමෙයි මේ ප්‍රීතිය කියන එක බණක් අහනකොට පිරිත් කියනකොට පිංකම් කරනකොටත් ඔක එනවා හැබැයි ගොඩක් වෙලා තියෙන්නේ නැහැ බොහොම කෙටි කාලයකට තමයි ඒක ඒක තියෙන්නේ. ඒක ඇවිල්ලා යනවා. හැබැයි මේ භාවනා කරද්දි මේක පැය ගණන් තියනවා. එක දිගට තියනවා භාවනා කරද්දි මේ එන ප්‍රීතිය. ඒ නිසා තමයි යෝගාවචරයෝ මේකට රැවටෙන්නේ. ඉතින් මේ ප්‍රීතිය වැඩි වුණාට පස්සේ යෝගාවචරයෝ මේක ධාන තත්වයක් සමහරු මාර්ගඵල ලබලා කියලා හිතනවා සමහරට ගුරුවරයාත් ඒ විදිහට තමයි තල්ලුව දෙන්නේ ආ ධානයක් ලබලා කියලා. ඉතින් ඇත්තටම නම් මේක ධානයක් නෙමෙයි. මේක භාවනා කරනකොට අර අරමුණේ හිත එකලාස වෙලා ඒකාග්‍ර වෙලා ඒකෝදි වෙලා එනකොට ඇතිවන තත්වයක් විතරයි. ඉතින් සමහරු මෙහෙම ප්‍රීතියක් ආවා කියලා සමහර වෙලාවට මම හොඳින් සතුටින් භාවනා කරනවා කියලා පෙන්වන්න මූණේ හිනාවක් තියාගෙන ඉන්නවා. ඒක රඟපෑමක්. ඒක કૃතිම දෙයක්. එහෙම වෙන්නේ නැහැ ප්‍රීතියේදී. ප්‍රීතිය හොඳ සෞම්‍ය හොඳ සාමකාමී තත්වයක්. ඒක භාවනා කරන්න පරියන්කයට ඉඳගත් ගමම්ම සක්මනට ගිය ගමම්ම එන්නේ නැහැ. ඒක ටිකක් පුහුණු වුණාට පස්සේ පරයන්කේ ටිකක් දුර ගියාට පස්සේ තමයි එන්නේ මෙහෙම මේ ප්‍රීතිය කියන தত্ত্বය ආවට පස්සේ යෝගාවචරයාගේ ඇඟේ තියෙන රූප කලාප පවා වෙනස් වෙනවා කියනවා ඒ නිසා තමයි ඒ යෝගාවචරයා හරි පැහැපත් වෙන්න පටන් ගන්නවා අනිත් අයට ඒ යෝගාවචරයා දකින්න කැමැත්තක් එනවා. කලින්ට වැඩිය ප්‍රසන්න රූපයක්, බාහිර ස්වરૂපය ප්‍රසන්න වෙනවා. ඉතින් එතකොට සමහරලාට අනිත් අය මේ යෝගාවචරයට මේක කියන්නත් පුළුවන්. එතකොට සමහරලාට තවත් මේ ලනුව කනවා මේ යෝගාවචරය. ඉතින් ඒ ප්‍රීතිය තිබ්බ ඵලියට මේක ධානයක් වෙන්නේ නැහැ. ඒක විපස්සනා උපක්ඛිලේශයක්. සමත උපක්ඛිලේශයක් නෙමෙයි. විපස්සනා උපක්ඛිලේශයක්. විපස්සනා ගුරුවරු භාවනා ගුරුවරු ප්‍රකාශ කරන්නේ මේ විපස්සනා උපක්ඛිලේශ වලට වැඩිය සමත උපක්ඛිලේශ ඊටාම භයානකයි ඊටාම දරුණුයි. එහෙම කියන්න හේතුව තමයි විපස්සනා උපක්ඛිලේශයක් ආවහම ගුරුවරයාට පුළුවන් ගෝලයාට කෑ ගහලා ඒක නැති කරලා දාන්න. බැනලා තොස් කියලා නැති කරන්න. හැබැයි සමත උපක්ඛිලේශ ආවහම එහෙම කරන්න බෑ. ඒවා ලේසියෙන් අයින් කරන්න බැරි දේවල් කියලා තමයි ගුරුවරු සඳහන් කරන්නේ. ඉතින් මේ ප්‍රීතිය කියන උපක්ඛිලේශය ආවට පස්සේ අපි හිතමු යෝගාවචරයාට මේක පරයන්කේදී ආවේ කියලා. එතකොට යෝගාවචරයට නිතර නිතර නිතර නිතර පරයන්කයට යන්න හිතනවා. ආස හිතනවා. සක්මන මඟ අරිනවා. සක්මනේදී ආවනම් සක්මන තමයි දිගටම කරන්නේ. මේක දෙකේදීම එනවනම් එයා එක දිගටම කාලසටහන අත නෑර කරන්න යනවා. එතකොට එයාගේ වටේ ඉන්න අනිත් අයත් එක්ක හැප්පෙන්න යන්නේ නෑ, ගැටෙන්න යන්නේ නෑ. පුළුවන් තරම් පාඩුවේ මේ යෝගාවචරයා ඉන්න බලනවා. සාමාන්‍යයෙන් භාවනා මධ්‍යස්ථානවලට ගිහින් භාවනා කරපු යෝගාවචරයෝ දන්නවා යෝගාවචර නිතරම ගැටෙනවා අනිත් යෝගීන් එක්ක. පොඩි දෙයකටත් ගැටෙනවා. ඉතින් හැබැයි මේ ප්‍රීතිය කියන தত্ত্বය ආවට පස්සේ යෝගාවචර ගොඩාක් මග ඇරිලා ඉන්නේ අනිත් අයගෙන්. මොකද එයා කැමති නෑ මේ ප්‍රීති தত্ত্বය මේ එයා අත්විඳින මේ සාමකාමීත්වය නැති කරගන්න. ඒ නිසා එයා ගොඩාක් වෙලාවට පාඩුවේ පැත්තකට වෙලා කාලසටහන අනුගමනය කරගෙන ඉන්නවා. හැබැයි මේ ප්‍රීතිය කියන උපක්ඛිලෙසේ නැති වුණාට පස්සේ එයා ගැටෙනවා. එයාට අනිත් අයත් එක්ක හැප්පෙන්න යනවා. මොකද මේ ප්‍රීතිය කියන එකත් හැමතිස්සෙම තියෙන දෙයක් නෙමෙයි. මේක මේකේ ස්වභාවය තමයි ස්ථිර නැතිකම. අනිත්‍යයි. ප්‍රීතිය පවා වෙනස් වෙනවා. හැබැයි මේකට කොච්චර අහු වෙනවද කියනවා නම් යෝගාවචරයා යාට ඒක මතක නැහැ. ඒ නිසා එයා මේ ප්‍රීතිය නැති වෙලා ගියාට පස්සේ කියනවා මගේ භාවනාව අරයා හින්දා කැඩුනා, මෙයා හින්දා කැඩුනා, මෙහෙම වුණා කියලා. ඇත්තටම එහෙම වෙනව නෙමෙයි. ප්‍රීතිය කියන්නේ වෙනස් වෙන දෙයක්. මානසික මානසික පෙරලියක් නෙමෙයි යන්නේ ඉස්සරහට. ඒකට මනසේ ස්වභාවයන් වෙනස් වෙනකොට ප්‍රීතිය කියන එකත් නැති වෙලා යනවා. එතකොට යෝගාවචරයා මේ කමඨහන හරියට සුද්ධ වුන්නේ නැතුණාම එයා හිතනවා මේ ප්‍රීතිය අඩු වෙලා ගියේ අනිත් කෙනාගේ වරදක් නිසා කියලා. ඇත්තටම එහෙම නෙමෙයි. ඒක ස්වභාවික දෙයක්. මේක හැමතිස්සෙම තියෙන එකක් නෙමෙයි. ඒක තමයි උපක්ඛිලේශවල ස්වභාවය. ඒක ස්ථිරව තියෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා යනවා. හැබැයි ඒ උපක්ඛිලේශේ ප්‍රීතියේ ඉන්න ඕනි කියලා හිතන එක. ඒක හොඳයි කියලා හිතන එක තමයි වැරද්ද. ඒක නිතරම තියෙයි කියලා හිතන එක තමයි වැරද්ද. එහෙම නැතු මේ ප්‍රීතියේ වැරද්දක්වත් ආලෝකයේවත් අපි කලින් කියපු ආලෝකවලවත් ඕභාසවලවත් ඒවයවත් නෙමෙයි මේ වැරද්ද. මේක ස්ථීරව තියෙයි. මේක හොඳයි. මේක මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මය වශයෙන් අල්ලන එක තමයි උපක්ඛිලේසේ. ඒක තමයි දෝෂේ. ඒක තමයි කෙලෙසේ. අපිට මේ ආලෝක, ඕබාස නැත්නම් ප්‍රීති මේ උපක්ඛිලේස එන්නේ අපේ හරියට සති සම්පජාඤ්ඤ දෙක හරියට වැඩ කරලා තියෙන නිසා. හොඳට සිහිය පිහිටලා තියෙනවා, මානසිකාරය හොඳට තිබිලා තියෙනවා, සම්පජාඤ්ඤ හොඳට දියුණු වෙලා තියෙනවා. ඒ වායේ හේතුවක් විදියට තමයි මේ ආලෝක, ප්‍රීති කියන දේවල් එන්නේ. ඒවා නිකන් එනවා නෙමෙයි. ඉතින් ඒක එන එක වැරද්දක් නෙමෙයි. හැබැයි අපි ඒකට ලකුණු දෙන එක තමයි වැරද්ද. අපි ඒකට ආසාවක් ඇති කරගන්නවා. මට අද දවස පුරාම මේක තියෙනවා නම් හොඳයි. එහෙම කියලා බලාපොරොත්තු හදා ගන්නවා. සමහර විට එයා ආය ආය භාවනා කරන්නේ මේ ආලෝකය ඉල්ලගෙන, ඒ ප්‍රීතිය ඉල්ලගෙන. එහෙම හිතුවොත් එයා මේ උපක්ඛලේශයට අහු වෙලා ඉවරයි. මේ උපක්ඛලේශ නිසා මගේ භාවනාව දියුණුයි කියලා හිතලා තමන් උඩින් තියාගෙන තමන් චරිතයක් කරගන්න හදන එක තමයි ලොකුම භයානකම තැන. ඒ කියන්නේ මේ දේවල් හටගන්නේ භාවනාවේ දියුණුවක් නිසා. අපි ඒක අල්ලන විදිහ අනුව ඒකට ලකුණු දීම තමයි මෙතන තියෙන දෝෂයේ වැරද්ද. ඒක තමයි උපක්ඛිලේශ කියලා කියන්නේ. ඉතින් සාමාන්‍ය විදිහට ජීවත් වෙන අයට මේ උපක්ඛිලේශ මට්ටමට එන ප්‍රීතිය එන්නේ නැහැ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් බණ අහනකොටත් ප්‍රීතියක් එනවා. ඒකත් తాවකාලිකයි. ඒවා ප්‍රබල නැහැ. ඒවා එවෙලේ ඇති වුණා නැතුව ගියා. ඒක සාමාන්‍යයෙන් මේ ලෝකෙ සිද්ධ වෙන දෙයක්. ඒකට මේ බණක් අහනකොට ප්‍රීතියක් එන්න, දේශනයක් අහනකොට ප්‍රීතියක් එන්න, ඒකට ආගමක් ඕනි නෑ. ආගමක් අවශ්‍ය නෑ මේ ප්‍රීතිය එන්න. මේ ගස් කොළන් දැකලා, මේ ස්වභාවිකත්වය දැකලා, පරිසරය දැකලා, කඳු කර දැකලා, මුහුද දැකලා මේ පරිසරයේ දේවල් දැකලා ඕනම කෙනෙකුට සතුටක් ප්‍රීතියක් එන්න පුළුවන්. ඒවා කාමාවචර, කම් සැපත් එක්ක හටගත්තු ප්‍රීතිය. හැබැයි උපක්ඛිලේශ මට්ටමේ ප්‍රීතිය එහෙම නෙමෙයි. ඊට වඩා විඳීමත් වැඩි. ඒකට හේතුව තමයි අරවා කෙලෙස් නිසා හටගන්න දේවල්. කෙලෙස් එක්කම තමයි හටගන්නේ. හැබැයි මේ උපක්ඛිලේශ මට්ටමේ ප්‍රීතිය කෙලෙස් නැති කරන්න ගිහිලා තමයි හටගන්නේ. ඒ කියන්නේ අපි අපි ඉස්සරහින් තියාගත්තු මූල කර්මස්ථානයේ නැවත නැවත හිත පවත්වනකොට අර නීවරණ ධර්ම යට යනවා. ඒවා පේන්නේ නැහැ. ඒව යට ගියාම තමයි මේ උපක්ඛිලේශ කියන මේ ආලෝක මේ ප්‍රීති කියන දේවල් හටගන්නේ. හැබැයි මේ කෙලෙස් නැති කරන්න ගිහිල්ලා මේක හටගත්තට ඒකේ තවත් කෙලෙස් ටිකක් තියෙනවා සියුම් කෙලෙස් ටිකක්. ඒවා තමයි ඒ ඒ උපක්කලෙස් වලට ඇලෙන එක. ප්‍රීතියට ඇලෙන එක, ප්‍රීතිය හොඳයි කියලා හිතන එක, මේක තමයි නිවන කියලා හිතන එක, මේක ධාන කියලා හිතන එක, මේක හරි කියලා හිතන එක, මං හෙව්වේ මේක තමයි කියලා හිතන එක. මේක හැමදාම තියෙනවා නම් කියලා හිතන එක. මට ප්‍රීතිය තියෙනවා අරයට නෑ, මට ආලෝක තියෙනවා අරයට නෑ. මේ තමයි කෙලෙස් ටික මේ උපක්ඛිලේශ වල තියෙන. ඒක තමයි මේකේ තියෙන එකම ප්‍රශ්නේ. ඉතින් උපක්ඛිලේශයක් කියලා කියන්නේ මේ කෙලෙස් නැති කරන්න ගිහිල්ලා ඇති වුණු මානසික තත්වයක්නේ. හැබැයි එහෙමයි කියලා ඒ පුද්ගලයාට කෙලෙස් ඉවර වෙලා නැහැ. තාම කෙලෙස් තියෙනවා. ඒ නිසා තමයි එයා එකට ඇලෙන්නේ. ඒක තණ්හා දිට්ටි මාන වශයෙන් අල්ලන්නේ නිසායි. නමුත් ගොඩාක් අය හිතනවා මේ ප්‍රීතියේදී ආ මාර්ගඵල ලැබුවා කියලා. සමහර ගුරුවරු ගෝලයාට ඒ විදිහටම කියලා දෙනවා. ඉතින් එහෙම වුණොත් ගෝලයාත් උගුලකට අහු වෙලා ඉන්නේ. ගුරුවරයාත් උගුලකට අහු වෙලා ඉන්නේ. දෙන්නම උගුලක ඉන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න බෑනේ. ඉතින් ගෝලයා ගුරුවරයා අදහගෙන ඉන්නකොට ඉතින් ඒ ගෝලයාට වෙන කෙනෙක් කියලා දුන්නත් ඒක පිළිගන්නේ නැහැ. මොකද එයා ගුරුවරයා කියලා හිතාගෙන ඉන්න කෙනත් ඒකම කියන නිසා. ඉතින් දෙන්නම බොරු වලකට වැටිලා. ඉතින් සමහර වෙලාවල් වලදී මේ මේ ප්‍රීතිය කියන තත්වය බලවත් තත්වයට ආවට පස්සේ යෝගාවචරයන්ගේ තොල් ගැහෙන්න වෙවුලන්න පටන් ගන්නවා රෝම කූප නලියන්න පටන් ගන්නවා ඒවා කෙලින් වෙනවා රෝම කූප සමහරුන්ට ශරීරයේ ගොඩාක් ඉන්ද්‍රියන් තියෙන තැන් සෙලවෙන්න පවා පටන් ගන්නවා ගොඩාක් තැන් ගැහෙන්න පටන් ගන්නවා නලියන්න පටන් ගන්නවා මේ බලවත් ප්‍රීතිය ආවට පස්සේ ඉතින් ගොඩක් යෝගාවචරයන්ට ඔය ත්‍රිපිටකයේ තියෙන උදාන පාළි වගේ උදාන වාක්‍ය ප්‍රීතිය සහිත ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අදහස් පහළ වෙන්න පවා පටන් ගන්නවා මේ බලවත් ප්‍රීතිය ආවහම. එතකොට ඒගොල්ලන්ගේ හිතේ ත්‍රිවිධ රත්නය කෙරෙහි ලොකු විශ්වාසයක් ඇති වෙනවා. තමන් කරගෙන යන භවනා ක්‍රමය ගැන හොඳ විශ්වාසයක් එනවා. එහෙම ඉස්සරහට කරගෙන යන්න පුළුවන් යෝගාවචරයාට යෝගාවචරයාට ගුරුවරයාගෙන් හොඳ මඟ පෙන්වීමක් ඕනි එතනදී මේ ප්‍රීතිය ප්‍රීතිය කියන එක ධානයක් මාර්ගඵලයක් කියලා වැරදි පාරට දාලා දුන්න නැත්නම් මේක උපක්ඛිලේශයක් කියන මේ උපක්ඛිලේශේ කඩලා දුන්නොත් යෝගාවචරයාට ඒ විදිහට විශ්වාසයෙන් ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ தত্ত্ব මේ ධානවත් මාර්ගඵලවත් නෙමෙයි අපි උගලකට අහු වෙන්න තියෙන බොරු වලකට වැටෙන්න තියෙන එක කඩුල්ලක්. ඉතින් ඒක දැනගෙන යන්න ඕනි. එහෙම නැත්නම් ගුරුවරයාට නොවලහා තමන්ගේ தত্ত্বයන් හෙලි කරන්න ඕනේ. ගුරුවරයා කියලා දෙන දේ සැර කරත් බැන්නත් ඒක පිළිගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මම දැක්ක කලින් වීඩියෝ එකෙන් පස්සේ ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා මෙහෙම දොස් කියනෝ නම් ගුරුවරයෙක් වෙන්න පුළුවන්ද? එයාගේ මෛත්‍රියක් තියෙනවද? මතක තියාගන්න මේ සාමාන්‍ය සම්ප්‍රදායානුකූල ධර්මයේ ඉගෙනගෙන ඒකේ මේ කියලා දෙන මෛත්‍රිය වගේ එකක් නෙමෙයි ගුරුවරු ගාව තියෙන්නේ. භාවනා දියුණු වෙච්ච අය ගාව තියෙන මිනිස්සු භාවනාවක් කියන එකට බහින්නේවත් නැතුව භාවනාවක් කියන්නේ මොකක්ද හිතක් හදන එකක් මොකක්ද කියලා දන්නේවත් නැති අය තමයි මේ භාවනා කරන අය ගැන විවේචන අදහස් ප්‍රකාශ කරන්න පටන් ගන්න. හොඳට මතක තියාගන්න තමන් රැස් කරගන්න කර්මයේ එසේ මෙසේ එකක් එහෙම නෙමෙයි. මේ ලෝකේ අපි අපි කරන බලවත් කර්ම තියෙනවා. ගරුක කර්ම තමයි බලවත්ම ආනන්තරේ කර්ම ගණයට අයිති. ඒකේ මේ බණ භවනා කරන විශේෂයෙන් හිතක් හදන්න යන කෙනෙකුට කිසිවක් නොදැන විවේචනය කරන එක තමයි මම දකින ලොකුම බලවත්ම කර්මය තමන් හිතක් හදන්න ගිය දවසට ලේසි වෙන්නේ නැහැ කියන එක හොඳට මතක තියාගන්න. මොකද මේ අද සමාජ මාධ්‍ය නිසා ඕනි අතකට දිව දිවට ඇටකටු නැහනේ. දිව නැමෙන නැමෙන පැත්තට කතා කරනවා. ගොඩාක් අය බලන්නෙම අනුන්ගේ වැරැද්දක් වෙන අදහසින් තමයි අද බණ අහන්නේ මිනිස්සු. තමන් මේ පදනමක ඉඳලා නෙමෙයි විවේචනය කරන්න යන්නේ. ඒ නිසා තමන් යම් ශේෂ්ත්‍රයක් ගැන විවේචනය කරන්න හෝ අදහස් පහළ කරන්න හෝ යනවනම් ඊට කලින් තමන් ඒ ශේෂ්ත්‍රය අත්දැකලා ඉන්න. අත් හදා බලලා ඉන්න. ඒ ශේෂ්ත්‍රය පරිශීලනය කරලා ඉන්න. අපි අත් නොදකපු විෂයක්, අපි ඉගෙන ගත්තු නැති විෂයක්. අපි ප්‍රායෝගිකව ආත් නොදකපු විෂයක් ගැන අපි කොහොමද අදහස් පහළ කරන්නේ? ඉතින් ඒක මේ භාවනාව ගැන ඕනේ නිකම් මේ ලෞකික ජීවිතේ අපි ඉස්කෝලේ යන කාලේ අපි ඉගෙන ගන්න විෂයන් තියෙනවා. විශේෂයෙන් උසස් පෙළදී අපිට විෂය විෂය ධාරාවන් තියෙනවා තෝරගන්න. එතකොට අපි හිතමු බයෝ සයන්ස් කරපු කෙනෙක් ඉගෙනගත්තු යාගේ දැනුම ගැන කොමර්ස් කරපු කෙනෙක් කොහොමද අදහස් ප්‍රකාශ කරන්නේ? මොකද එයා බයෝ සයන්ස් ගැන දන්නේම නැහැ. අරන් ඒ වගේ දෙයක් තමයි මේ අද වෙලා තියෙන්නේ. දවසකට එක විනාඩි 5ක් භාවනා කරන්නේ නැහැ. හැබැයි භාවනා ගුරුවරු ගැන තමයි විවේචනය කරන්න යන්නේ අදහස් ප්‍රකාශ කරන්න යන්නේ. ඒ නිසා තමන් ඉස්සෙල්ලා ඒ දේ කරලා ඉන්න. එහෙම නැත්නම් තමන්ට රැස් වෙන කර්මය ගෙවා ගන්න ලේසි වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අපි මේ විපස්සනා භාවනාවක් කියලා කරාට අද භාවනා කළාට මේවයි රැසෙන කර්මවලට ඒ අදාළ ගුරුවරුන්ගෙන් සමාව නොගන්න තාක්කල් තමන්ගේ වරද පිළි නොගන්නා තාක්කල් තමන්ට ඒ කර්මය ගෙවන්න වෙනවා. ඒ නිසා බොහොම පරිස්සමින් විවේචනය කරන්න, අදහස් ප්‍රකාශ කරන්න, දන්නේ නැති ශේෂ්ඨ ගැන අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා. දන්නේ නැත්නම් අදහස් ප්‍රකාශ කරන එක පැත්තකින් තියලා තමන්ගේ ඒ ශේෂ්ත්‍රය අධ්‍යයනය කරන්න. ඒකට බැහැ ගන්න. ඒක පුහුණු වෙන්න. ඊට පස්සේ ඔයාලට තේරෙයි මොකක්ද මේ කියන්නේ. ඊට පස්සේ සහු ඊට පස්සේ සුගතව මේ ගැන අදහස් උමාරු කරගන්න පුළුවන්. එහෙම නැතුව මේ මතු පිටින් බලලා පොතේ දැනුමත් කරේ තියාගෙන සමහරට හරියට පොතේ දැනුමත් නැහැ. එහෙම තියාගෙන මේව ගැන විවේචනය කරන්න එපා. ඔයගොල්ලන්ට රැස් වෙන කර්මය ඔයගොල්ලන්ට ගෙවා ගන්න ලේසි වෙන්නේ ඒකත් හොඳින් මතක තියාගන්න. ඉතින් අද අපි මේ ප්‍රීතිය ගැන කතා කරේ. අපි ඊළඟ උපක්ඛිලේශ ගැන ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. තෙරුවන් සරණයි.